بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් إذا السماء انفطرت وإذا الكواكب انتثرت وإذا البحار فجرت وإذا القبور بعثرت علمت نفس ما قدمت وأخرت අහස පැලුණු විට ග්‍රහයෝ හැලුණු විට මුහුදු පුපුරවනු ලබන විට මිනි වලවල් පෙරලා දමනු ලබන විට ජීවත් වෙමින් සිටින විට පෙර කළ දෑ හා පසු කළ දෑ සෑම ආත්මයක්ම මනවින් දැනගනී යා අයියුහල් ඉන් الإنسان ما غرك بربك الكريم الذي خلقك فسواك فعدلك في أي صورة ما شاء ركبك كلا بل تكذبون بالدين وإن عليكم لحافظين كراما كاتبين يعلمون ما تفعلون අහෝ මිනිසා නුඹට උපකාර කළ ත්‍යාගශීලී වූ නුඹේ පරමාධිපතියා කෙරෙහි නොසැලකිලිමත්ව සිටීමට නුඹ රවටා දැමුවේ කුමක්ද? ඔහු කෙසේදයත් නුඹව මවා අවයවයන් නිසියාකාරව පිහිටන ලෙස නුඹව හැඩගස්වා නුඹට ගැළපෙනසේ අවයවයන් සකස් කළේය. කුමන හැඩයකින් හැඩගැස්විය යුතුද යන්න ඔහු සිතන්නේද? ඔහු නුඹව ඒ අයුරින්ම සකසා හැඩගැසුවේය. එසේ නොවිය යුතුය. එහෙත් නුඹලා ප්‍රතිඵල ලබා දීම බොරුවක් යයි ප්‍රකාශ කරන්නෙහුය. සැබවින්ම නුඹලා කෙරෙහි නුඹලාගේ ක්‍රියාවන් අධීක්ෂණය කරන මලක්වරුන් සිටිති. ඔව්හු ගෞරවයට පාත්‍ර වූ නුඹලාගේ ක්‍රියාවන් හා කතා කරන දෑ සටහන් කරුවෝ වෙති. නුඹලා කරන දෑ ඔව්හු දනිති. إن الأبرار لفي نعيم وإن الفجار لفي جحيم يصلونها يوم الدين وما هم عنها بغائبين وما أدراك ما يوم الدين ثم ما أدراك ما يوم الدين يوم لا تملك نفس لنفس شيئا والأمر يومئذ لله සැබවින්ම යහපත් පුද්ගලයෝ සැපතෙහි සිටිති. තවද සැබවින්ම අපරාධකරුවෝ නිරයෙහි සිටිති. ප්‍රතිඵල ලබා දෙන්නා වූ දින ඔව්හු එහි පිවිසිතී. ඔවුන් ඒන් බැහැරවන්නන් ලෙස සිටින්නෝ නොවිති. ප්‍රතිඵල පිරිනමන එම දිනය කුමක්දයි නුඹට හඳුන්වා දෙන්නේ කුමක්ද? අනතුරුව ප්‍රතිඵල පිරිනමන එම දිනය කුමක්දයි නුඹට හඳුන්වා දෙන්නේ කුමක්ද? කිසිම ආත්මයක් තවත් ආත්මයකට උදව් උපකාර කිරීමට උරුමකම් නොමැති දිනයයි. එදින සියලු කාර්යයන් අල්ලාහට සතු වේ.